ගැන. පින්වත් ඥාතිවරුනි අපට ආදරය කරන සහෝදරයන් ඥාතීන් අමුදරුවන් හිතවතුන් අප්‍රමාණ පිරිසක් ජීවිත කාලය අපට ආශ්‍රය කරන්ට ලැබෙනවා. ඒ අපට ආදරය කරන සෙනෙහස දක්වන අප සමග සමීපව හෘදයාංගමව කටයුතු කරන පිරිස් අතරින් මෞපිය දෙදෙනා අග්‍රගණ්‍ය බව අපේ ප්‍රායෝගික ජීවිතයෙන් එවැගේම බුදු පියාණන් වහන්සේගේ ඒ දේශනාවෙන් මනාව අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අත්දකින්න පුළුවන්. අන් සෑම දෙනාගේම ආදරයට වඩා සහෝදර සහෝදරියන්ගේ ඥාතීන්ගේ අමුදරුවන්ගේ ඒ වගේම අසල්වැසියන්ගේ හිතවතුන්ගේ ඒ හැම දෙනාගේම ආදරයට වඩා අම්මා තාත්තා දෙන්නගේ ආදරයේ අග්‍රගණ්‍ය වන අසාමාන්‍ය වන කාරණා තුනක් තියෙනවා ඥාතිවරුනි. 1 දරුවෙකු මව් කුස පිළිසඳගත් දවසේ සිට ඒ දරුවගේ වර්ධනය හා රැකවරණය සඳහා ඒ මෑණියන් එවැගේම කුසේද වැඩෙන දරුවගේ කුසේ දරන මෑණියන්ගේ ආරක්ෂාවට පෝෂණයට රැකවරණයට ඒ පියා දරන කැපවීම ආදරය අනුග්‍රහය පින්වත්නි අග්‍රගණ්‍යයි. ඒක කිසිම ඥාතිවරයෙකුගෙන් සහෝදරයෙකුගෙන් ඒ විදිහේ කැපවීමක් අපට ලැබෙන්නේ නැහැ. දෙක දරුවෙක් උපත ලැබුවට පස්සේ තමන්ගේ කටයුතු තමන්ට කරගන්න පුළුවන් තත්වයට එනකල් ඒ අම්මා තාත්තා ඒ දරුවා වෙනුවෙන් කරන රෑ දවල් විනාඩියක් විනාඩියක් පාසා පැයක් පැයක් පාසා දිනයක් දිනයක් පාසා සතියක් සතියක් පාසා මාසයක් මාසයක් පාසා අවුරුද්දක් අවුරුද්දක් පාසා ඒ අම්මා තාත්තා නිරන්තරයෙන් කරන කැපවීම ඥාතිවරුනි වෙන කිසිම ලෝකයේ කෙනෙකුගෙන් ලැබෙන්නේ නැහැ. අප ජීවත් වෙන මේ ලෝකේ ත්‍රිසංගත සත්තු ගැන හිතලා බලන්න. ඒ ත්‍රිසංගත සතුන් ගේ අම්මලාට තාත්තලාට ඒ දරුවන් හදන්න ඉච්චර කැපවීමක් වෙන්න ඕනේ නැහැ. සමාන දෙකක් තුනක් යනකොට ඉපදිලා ඒ ත්‍රිසංගත සත්තු තමන්ගේ වැඩ තමන් කරගන්නවා. අපි දන්නවා ගවේ ගව අම්මා කෙනෙකුට පැටවෙක් ලැබුවෙන් පස්සේ ඒ පැටවා උපත ලැබිච්ච වෙලාවේ ඉඳලම ඇවිදිනවා. තමන්ගේ වැඩ කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ කිසිම කෙනෙක් දැකලා නැතුව ඇති එළදෙනක් ගව අම්මා කෙනෙක් පැටියා වඩාගෙන මේ මේ ඒ දරුවා නලවනවා කවුරුවත් දැකලා නැහැ. ඒ වගේම අපි දැකලා තියෙනවා කුකුළු පැටව. කුකුළු පැටව ඒ බිත්තර වලින් පැටව බිහි වුණාට පස්සේ සතියක් දෙකක් විතරයි අම්මට අර දරුවන්ට පෝෂණය කරන්න වෙහෙසෙන්න වෙනින් පස්සේ තනියෙන් Tamange වැඩ කරගන්නවා. මේ කවුරුත් දැකලා නැතුව ඇති මං හිතන්නේ කුකුළු අම්මා කෙනෙක්, ගව අම්මා කෙනෙක්, එළුව අම්මා කෙනෙක් දරුවෝ වඩාගෙන දෙහික් ගන්නට නිරෝහලට එහෙම යනවා වෙද දොස්තර මහත්තුරු හම්බෙන්න යනවා කවුරුත් දැකලා නෑ මම හිතන්නේ. එහෙම කැපවීමක් කරන්න ත්‍රිසංගත සත්තුන්ට අවශ්‍ය නෑ. සමානයක් දෙකක් තුනක් යනකොට ඒ ත්‍රිසංගත දරුවෝ Tamange වැඩේ අම්මා තාත්තට කරදරයක් නැතුව කෑම කන එක, ඒ වගේම වතුර නාගන්න එක, ඒ දුවල පැනල වැඩ කරගන්න එක කරනවා. නමුත් ඥාතිවරුනි මිනිස් දරුවොත් එහෙමද? දරුවෙක් උපදිනකොට කිසිම දෙයක් Tamanට කරගන්න බෑ ඥාතිවරුනි. කිසිම දෙයක් තනියෙන් කරගන්න බැරි ඒ පුංචි දරු පැටියා. උපදිනේ ඒ හැම වැඩක්ම කරන්නට දැන් බලන්න අම්මා තාත්තා කොච්චර කැපවීමක් කරනවද කියලා. දවසක්ද දෙකක්ද මාසයක්ද අවුරුද්දක්ද අවුරුදු 7ක් 8ක් ගත වෙනකල් අම්මා තාත්තා නිරන්තරයෙන්ම අර දරුවට ඒ තමන්ගේ වැඩ තමන්ට තනියෙන් කරගන්න පුළුවන් හුරුව ලැබෙනකල් ඒ අම්මා තාත්තා නිරන්තරයෙන් කැපවෙන්න ඕනේ. ඒ විදිහේ කැපවීමක් අපට ආදරය දක්වන සහෝදරයන්ගෙන්, නෑදෑයන්ගෙන්, හිතවතුන්ගෙන් කවදාකවත් ඒ විදිහේ කැපවීමක් වෙන්නේ නැහැ තුන්වෙනි කාරණේ අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්නගේ වටිනාකම අගයමින් මේ ලෝකේ තව කෙනෙකුට සමාන වෙන්නේ නැති අනනිභවනීය ගුණාංග මෞපියන් සතුව පවතිනවා කියන එක පැහැදිලි කරමින් අම්මා තාත්තට ගෞරව නාම හතරක් දීලා තියෙනවා. මම අර මාතුකා ගාථාවේදී ගත්තෙත් ඒකයි. ඒ ගාථාවෙන් ගත්තේ අම්මා තාත්තට ගෞරව නාම හතරක් දීලා තියෙනවා ඥාතිවරුනි. මොනවද ඒ ගෞරව නාම මේ පින්වතුන් හොඳට අහගෙන හිටියා ගාථාව එක බ්‍රහ්ම පළවෙනි ගෞරව නාමය මොකද්ද පින්වත්නි බ්‍රහ්ම කියන්නේ බ්‍රහ්ම බ්‍රහ්ම දෙවෙනි එක තමයි පූර්වාචාර්ය තුන්වෙනි එක పూర్ව දේව හතරවෙනි එක ආහුණෙය ඇයි බුදු පියාණන් වහන්සේ මව්පියන්ට බ්‍රහ්ම කියලා නම දුන්නේ පින්වත්නි Hindu ආගමේ බුදුහාමුදුරන්ගේ කාලේ ಭಾರತී පැතිරලා තිබිච්ච වෛදික ධර්මයේ Hindu ආගමේ පස්සේ Hindu ආගමක බවට ඒක විකාශය වුණා. මුල්තැන දෙන්නේ මහා ප්‍රඥාට. මහා ප්‍රඥා තමයි ලෝකේ මෙව්වේ කියලා ඒ ආගමේ උගන්වන්නේ. නමුත් ඥාතිවරුනි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා අපි හැම දිනාගේම මෙවුන් කාර්යය මහා ප්‍රඥා නෙමෙයි හැම කෙනෙකුගේ නැවුම් කාර්යය කවුද? Tamange අම්මා තාත්තා. බ්‍රහ්මාති මාතා පිතරෝ. ඒ වගේම අම්මා තාත්තා තුල බ්‍රහ්ම විහරණ හතරක් තියෙනවා. උසස් ගුණ ධර්ම හතරක් තියෙනවා වෙන කෙනෙකුට පිළිතන්නේ නැති. ඒ නිසාත් අම්මා තාත්තට බ්‍රහ්ම කියනවා. මොනවද මේ ගුණ හතර? ඔය පින්වත්තුන් දන්නවා සතර බ්‍රහ්ම විහරණය. දන්නවා මේ පිරිස මං කියනකොට කියන්නේ මෙත්තා අයියෙන් කියන්නේ මෙත්තා, මෛත්‍රිය, කරුණා කියන්නේ මුදිතා, උපේක්ෂා. මෙත්තා කියලා කියන්නේ ඥාතිවරුනි මෛත්‍රිය. මේකට එක තේරුමක් තමයි අපිට තේරුම් කරලා දෙන්න පහසු එකක් තමයි මෛත්‍රිය කියන්නේ මිතුරු කරන. අපිට මේ ලෝකයේ නොඑක් මිත්‍රයන් ජීවිත කාලේ හමු වෙනවා. ළමා වයසේදී පාසල් වයසේදී රැකියාවට යනකොට නේද? තරුණ වයසේදී මැදි වයසේදී ගමනේදී බිමනේදී පිටරටදී ආයතනවලදී මිත්‍රයෝ හමු වෙනවා. අපිට පනට පන වගේ ආදරෙන් ඉන්න මිත්‍රයෝ සමහරට තරහ වුණොත් එහෙම පරම හතුරුව වෙන වෙලාවල් තියෙනවා. දැන් මේ ප්‍රවෘත්ති පත්‍රවල එහෙම තියෙන අපරාධවලදී පේනවා සමහරට හිතවත් හිතේ මිත්‍රයෝ තමයි සමහරට අනිත් එක්කෙනාට හතුරු වෙලා සමහරට නොඑක් විදිහේ විපත්ති කරලා ජීවිතේ පවා නැති කරන අවස්ථා තියෙනවා. නමුත් ඥාතිවරුන් මේ ලෝකේ අපට මිත්‍රයෝ දෙන්නෙක් හම්බ වෙනවා උපතේ ඉඳලම. මව්කුසේ පිළිසඳගත් අවස්ථාවේ ඉඳලම අපට මිත්‍රයෝ දෙන්නෙක් හම්බ වෙනවා. ඒ දෙන්නගේ මිතුරුකම මෛත්‍රිය සෙනෙහස කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ අම්මා S2 තියාගන්න කල් අවසානයේ මරණයටපත් වෙනකල් ඒ සදාදර පියතුමා සදහට ඇස් පියා ගන්නකල් ඒ මෛත්‍රියේ අය වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා මෙත්තා කියන ගුණයෙන් ඉහළම මට්ටම තියෙන්නේ කාටද අම්මා තාත්තට. මේ පින්වත්තුන් අහලා තියෙනවනේ මෛත්‍රී ගැන සඳහන් කරන සූත්‍රයක් කරණීය මෙත්ත සූත්‍රය අහලා තියෙනවනේ නේද? හුඟක් ජනප්‍රිය සූත්‍රයක් මේ ඥාතිවරුනේ. මේ මෛත්‍රී භාවන මේ කරණීය මෙත්ත සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ මෛත්‍රිය ගැන උගන්වනකොට මෛත්‍රිය ගැන ආදර්ශයට ගන්න කිව්වේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රියවත් මහරහතන් වහන්සේගේ මෛත්‍රියවත් දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ මෛත්‍රියවත් නෙමෙයි මේ ලෝකේ බෞද්ධ කිතුණු ඉස්ලාම් Hindu කියලා ભેදයක් නෑ සියලුම මිනිස්යන්ට අත්දකින්න පුළුවන් අම්මා කෙනෙකුගේ මෛත්‍රියයි ගන්න කිව්වේ අම්මා කෙනෙක් Tamange එකම දරුවට දිවි දෙවෙනි කොට මෛත්‍රී කරන්න වගේ සකල විද ලෝක සත්‍යය වෙත අපරිමිත මෛත්‍රිය පැතිරවිත වේතුයි කියලා උගන්වනවා මොකද්ද සූත්‍රේ? කරණීය මෙත්ත සූත්‍රය. එතකොට අම්මා කෙනෙකුගේ මෛත්‍රිය අග්‍රගණ්‍යයි ඊළඟට වැදගත් වෙනවා පියාගේ තාත්තගේ අප්පච්චිගේ මෛත්‍රිය. එනිසා මෙත්තා මෛත්‍රියේ අග්‍රගන්නේ දෙන්න තමා මේ ලෝකේ අම්මා තාත්තා. ඊළඟට කරුණා. කරුණා කියලා කියන්නේ ඥාතිවරුනේ. අපට ලෙඩක් දුකක් වුණාම කරදරයක් වුණාම විපත්තියක් වුණාම පරාජයක් වුණාම නිന്ദා අපහාසයක් වුණාම අපට වඩා සිය ගුණයක් හදවතින්ම අනුකම්පාවෙන් කරන්නේ කරුණාවෙන් කනගාටු වෙලා අපට අනුකම්පා කරන ජීවිත දෙකක් තියෙනවා මේ ලෝකේ කවුද? අම්මා තාත්තා. සමාජ ඥාතිවරුනි Tamange ළඟ නෑදෑයෝ පවා සමහර අය ඉන්නවා ඊර්ෂ්‍යාව තියෙන ළඟ නෑදෑයෝ පවා අපට යම්කිසි කරදරයක් ලෙඩක් දුකක් යම්කිසි පාඩුවක් වුණොත් හිත ඇතුලෙන් සන්තෝෂ වෙනවා ඔවුන් උඩ පයින්නවට ඔවුන්ට වුණා මදි කියලා. එහෙම හිතන අය ඉන්නවා. නෑදෑයෝ පවා ඉන්නවා කරදරයක් වුණාම හිත ඇතුලෙන් සතුටු වෙන අය. නමුත් මේ ලෝකයේ අම්මා තාත්තා දෙන්නා ජීවිතාන්තයේ දක්වම තමන්ගේ දරුවන්ට කරුණාවෙන් කටයුතු කරන කරුණා මූර්තිය තමා අම්මා කරුණා මූර්තිය තමා තාත්තා. දරුවෙකුට ලෙඩක් දුකක් වුණාම බලන්න අම්මා තාත්තා කොච්චර අනුකම්පාවෙන් කටයුතු කරනවද කියලා. රෑ දාවල් පොඩි දරුවෙකුට අසනීපයක් එහෙම වුණාම නේද? අසීමිත කරුණාවකින් කිසිම දෙයක් කරගන්න බෑනේ දරුවා. ඒ දරුවාට කරන්න පුළුවන් එකම දේ අඬන එක. ඉතින් අම්මා තාත්තා වේ අපේ පිටිසර ගම්වල දුප්පත් ගෙවල් වල අම්මලා තාත්තලාට එච්චර යාන වාහන මොකුත් පහසුකම් නැහැ ඥාතිවරුනි. නමුත් එළි වෙනකල් අර දරුවා අතින් අතට මාරු කරගෙන නලවමින් සමහරට නිදි නොලබා අර දරුවා ආදරෙන් කරුණාවෙන් ආරක්ෂා කරන අවස්ථා තියෙනවා. එතකොට ඒ කරුණාවෙන් අගතෙන්පත් වෙච්ච දෙන්න තමා අම්මා තාත්තා. ලෙඩක් දුකක් වුණාම අම්මා තාත්තා ළඟ ඉඳලා උපස්ථාන කරනවා ඥාතිවරුනි. දින ගණන් දවසක් දෙකක් නෙමෙයි. සමහරට රෝහල් ගත වුණොත් එහෙම සුමානේ දෙක තුනයි මහරගම් පිළිකා රෝහල වාගේ තැන්වල මම දැකලා තියෙනවා අයි පින්වත්තුනුත් යන්න ඇති. ඔය පුංචි දරුවෙක් අසනීපෙච්ච දරුවා ළඟ තියාගෙන මාස ගණන් ඒ අම්මා ඉන්න රෝහල රෝහලියේ. ඇයි අසීමිත කරුණාවක්. එතකොට කරුණාවෙන් අගතෙන්පත් වෙලා තියෙනවා කවුද? අම්මා තාත්තා. ඊළඟට මුදිතා. මුදිතා ගුණේ ඥාතිවරුනි. මුදිතා ගුණය කියලා කියන්නේ තමන්ගේ දරුවෙක් කුට යහපතක් වෙනකොට හොඳට විභාගේ පාස් වෙනකොට විභාගයෙන් හුඟක් ලකුණු වැඩ ගන්නකොට පන්තියේ පළවෙනියා වෙනකොට දෙවෙනියා වෙනකොට ජයග්‍රහණයක් ලැබනකොට විශ්වවිද්‍යාලයකට තේරුණොත් ඒ වගේම රැකියාවක් ලැබුණොත් වැඩියෙන්ම මේ ලෝකේ සන්තෝෂ වෙන දෙන්නයි කවුද? අම්මා තාත්තා. මුදිතා. අනේ මගේ පුතාට කිරි උතුරන්න වගේ ලැබේවා කියලා. දරුවන්ට ලැබෙන්න ලැබෙන්න, දරුවන් දියුණු වෙන්න දියුණු වෙන්න, දරුවන්ට ජයග්‍රහණය ලබන්න ලබන්න. දරුවන් උසස් තැන් වලට යන්න යන්න මේ ලෝකේ තව තවත් සතුට වෙන අසීමිත සතුටකින් ජීවිතේ ලොකු ආස්වාදයක් ලබන දෙන්නයි ඉන්නේ කවුද? අම්මා තාත්තා. නමුත් සමහර අය ඉන්නවා අපේ පවුල්ල අය ඉන්න පවා යහපතක් දිනුවක් වෙනකොට මුදිතාව නෙවෙයි එන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන එක ගෑවිලාවත් නෑ, ගෑවෙන්නේවත් නෑ අම්මා තාත්තා තුල. අනික උපේක්ෂා ගුණය. උපේක්ෂා ගුණය පින්වත්නි. උපේක්ෂා ගුණය කියලා කියන්නේ කවදාකවත් අම්මෙක් තාත්තෙක් දරුවෙකුට අහිතක් හිතන්නේ නෑ. දරුවෙක් නොමග ගිහිල්ලා අපි හිතමුකෝ දරුවෙක් යම්සි නීති විරෝධී වැඩ වැරද්දක් කළා. ඒ දරුවට මුළු ගමම ඒ දොස් කිව්වත් ප්‍රතික්ෂේප කරවුවත් අම්මා ඒ දරුවා ප්‍රතික්ෂේප කරන්නේ ඥාතිවරුනි. ඒ වගේම යම්සි බරපතල නීති විරෝධී වැරද්දක් කරලා ඒ දරුවා හොයනවා. සමහරට පොලිසියෙන් හමුදාවෙන් හොයනවා. නමුත් කිසිම අම්මා කෙනෙක් ඒ දරුවා පාවේ පාවා දෙන්නේ නෑ තාත්තෙක් මොකද මුළු රටටම එපා වුණා. ඒ දරුවට අර විදිහට අසීමිත කරුණාවකින් අසීමිත මෛත්‍රියකින් අසීමිත මුදිතාවකින් අර අම්මා තාත්තා සෙනෙහසකින් ඒ දරුවට කටයුතු කරනවා. උපේක්ෂා ගුණය. මේ ගුණය හුඟක් වැදගත් වෙන්නේ කුඩා කාලේදී මෙත්තා කරුණා මුදිතා කියන ගුණ වලින් දරුවා පෝෂණය කරලා උගන්වල පාසල් යවල මේ දරුවා විවාහය කර දුන්නෙන් පස්සේ අන්න දෙමව්පියන් එතනින් පස්සේ ඥාතිවරුනි අර දරුවට තිබිච්ච සෙනෙහස ටිකක් බැඳීම ටිකක් අඩු වෙන්න ඕනේ. ඇයි ඉස්සර වගේ හැම දෙයක්ම දැන් හොයලා බලන්නේ නෑ. මුදිතා ගුණයෙන් ඉන්න ඕනේ. ඇයි දැන් එයාට වගකීම් බාර දීලා තියෙන්නේ? කසාදි බැන්දෙන් පස්සේ ඒ දරුවට ඒ පුතාට දැන් වගකීතු කෙනෙක් එයා කැමති ගමනක් බිමනක් යන්න ඕන. ඒ වගේන අපි නිතර ප්‍රශ්න කරන්න හොඳ නැහැ. ගෙලෙත් යම්සේ දුරකතන පණිවිඩයක් ආවත් කවුද පුතේ කතා කළේ? විවාහ වෙලා ඉන්නවනම් ඒවා ගැන නිතර අපි හොයන්නේ ගියොත් මොකද වෙන්නේ? ඒ විවාහ වෙච්ච පුතාලා යෙලිලා ඒකට කැමති වෙන්නේ නෑ. එනිසා දෙමව්පියෝ විශේෂයෙන් දරුවන් ගැන හොඳට හොයලා බලන්න ඕනේ. දරුවන්ගේ ආරක්ෂාව සලසන්න ඕනේ. නමුත් විවාහ වුණෙන් පස්සේ දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ අම්මට තාත්තට අතිරේකව මගේ පුතාට තවත් ආදරේ කරන්න කෙනෙක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා කියන එක තේරුම් අරගෙන ඒ දරුවට උපේක්ෂාවෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව කසාදි බැන්දෙන් පස්සේ ඉස්සර වගේම අම්මා තාත්තා අර පුතාගෙන් ආදරේ ගෞරවේ හැම දෙයක්ම ඉස්සර වගේම බලාපොරොත්තු වෙන්න කිව්වොත් යේලි කැමති වෙන්නේ නෑ. පැහැදිලිනේ? දුව විවාහ වුණාට පස්සේ අම්මා තාත්තා ඉස්සර වගේම අර දුවගෙන් හැම දෙයක්ම ආදරේ බලාපොරොත්තු වෙනවා නම් සමහරට බැහැනා කෙරෙල ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. නිසා විවාහයෙන් පස්සේ දෙමාපියෝ තේරුම් ගන්න ඕනේ ඒ පුතාගේ දුවගේ ආදරය දැන් තවත් පැත්තකට බෙදිලා ආයිත් තිබෙනවා. ඒ ගැන උරණෙන්නේ නැතුව උපේක්ෂාවෙන් කටයුතු කරන්නට දෙමාපියෝ උනන්දු වෙන්න ඕනේ. එහෙම නැත්නම් දරුවන්ගේ විවාහ කටයුතු වලට මොකද වෙන්නේ ඥාතිවරුනි? ගැටලුවක් වෙනවා. එතකොට අම්මා තාත්තට ඇයි බ්‍රහ්ම කියලා කියන්නේ? සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත නිසා. ඊළඟට අම්මා තාත්තට තව නමක් තමයි මේ පුබ්බාචරිය. තමන්ගේ පුතා දුව දුව පාසලට යවන්න ඉස්සර, ලදරු පාසලට යවන්නත් ඉස්සර ඒ දරුවන්ට හැම දෙයක්ම කියලා දෙන්නේ කවුද? අම්මා තාත්තා. පුංචි දරුවට මුලින් පෙරලෙන්න කියලා දෙන්නේ. ඒ වගේම බඩ ගන්න බැරි වෙනකොට පස්සෙන් තල්ලු කරලා බඩ ගන්න කියලා දෙන්නේ. නැගිටින්න දඟලනකොට අතින් අල්ලල නැගිටින්න පුරුදු කරන්න. අදියක් කියලා යන්න හතයි පුතේ හතයි පුතේ කියලා අදිය කියන්න පුරුදු කරන්න. ඒ වගේම ඥාතිවරුනි කන බොන හැටි. හරියට මල මූත්‍ර කරන හැටි. හරියට ඇඳුමක් අඳින හැටි. අම්මා කියන වචනේ තාත්තා කියන වචනේ ජෝ කියන වචනේ අක්කොන් කියන වචනේ භාෂා වචන දරුවන්ගේ මුවට පුරුදු කරලා ඒ කටයුතු කරන පළවෙනි ගුරුවරයා කවුද? අම්මා තාත්තා. එසා දෙමව්පියන්ට කියන ඊළඟ නම තමා පූර්වාචාරිය. ඒ වගේම දරුවන්ට මේ ලෝකේ සියලුම ආරක්ෂක දෙවියන්ට වඩා රෑ දාවල් ආරක්ෂා කරන දෙවියන් තමා පූර්ව දෙවියන් තමා අම්මා තාත්තා. අපි මේක දෙවියන්ට පින් දෙනව නේද? මේක දෙවිවරුන්ට පින් දීලා අපි දෙවියන්ටත් අපි බෞද්ධයන් හැටියට අපි තුනුරවන්න මුල් තැන දෙනවා. ඒ වගේම දෙවියන්ටත් පින් දෙනවා. දෙවියන්ගෙමුත් ආශිර්වාද සැකවර්ණ බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ නොපෙනෙන දෙවියන්ට වඩා අපේ හැම දිනාටම ඉන්නවා ජීවමාන දෙවියන් දෙන්නේ අපි රෑදාවල් ආරක්ෂා කරන ඒ දෙන්න තමයි කවුද? අම්මා තාත්තා. పూర్ව දේව. ඊළඟ ගෞරවනාමි ආහුනේය. මහා සංඝරත්නයේ ගුණ ගැන සඳහන් වෙන තැන සංඝ ගුණ නවයක් සඳහන් වෙන සුපටිපන්නෝ පාඨයේ එකක් තමයි ආහුණීය ගුණය. ඒ ආහුණීය ගුණය අම්මා තාත්තටත් පිහිටනවා ඥාතිවරුනි. දරුවන්ගේ වැඳුම් පිදුම් ගෞරව සම්මාන, තෑගි භෝග, අප උපසථාන ලබන්ට රහතන් වහන්සේ හා සමානව අෂ්ටාර්ය කුජල මහා සංඝරත්නය හා සමානව සුදුසුකම් තියෙන දෙන්න තමයි කවුද අම්මා තාත්තා. සබුදුහාමුදුරුවෝ මේ ගෞරව නාම හතර අම්මා තාත්තට ප්‍රදානය කළා. මොනවාද ඒ ගෞරව නාම හතර ඥාතිවරුනි? ධක්ම, පූර්වාචාරිය, పూర్ව දේව, ආහුනේය. ඥාතිවරුනි අම්මා තාත්තට දරුවන් කෙරෙහි තියෙන අසීමිත ආදරය නිසා කවදාකවත් දරුවන් පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැති කාරණා හතරක් තියෙනවා. කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැති කාරණා හතරක් තියෙනවා ඥාතිවරුනි. මොනවාද ඒ කාරණා හතර? 1. දරුවන්ට රසවත් කෑම බීම දීලා කවදාකවත් අම්මා තාත්තට ඇති වෙන්නේ නැහැ. අම්මා තාත්තා නිතරම කැමති තමන්ගේ දරුවන්ට හොඳ රසවත් ආහාර පාන ලබා දෙන්න. අසරණ අම්මා තාත්තලා ගම්වල හද්දා පිටිසරේ ඉන්න දුප්පත් අම්මලා තාත්තලා වුණා ඥාතිවරුනි. තමන් හරියට කන්නේ බොන්නේ නැතුව දරුවන්ට හොඳට කන්න බොන්න දෙනවා. ඔය දුප්පත් ගෙවල් වල මම දන්නවා මා පිටිසර කෙනෙක් හැටියට දුප්පත් ගෙවල් වල ආදායම් අඩු ගෙවල් වල අම්මා තාත්තා සමාජයට උදේට හරියට කෑම ටික කන්න හීලි බත් ටික දරුවන්ට බෙදලා දීලා නැත්තම් ගේන පාන් වාත්තල දරුවන්ට බෙදලා දීලා සමහරට අම්මා කහට තේ එකක් දීලා උදේ වරුව ගත කරන අවස්ථා තියෙනවා ඥාතිවරුනි. ඒ වගේම මඟුල් ගෙදරකට ගියත් මල ගෙදරකට ගියත් ඒ වගේම පින්කම් ගෙදරකට ගියත් අම්මා තාත්තා තමන්ගේ පුතාට දුවට පොඩි දරුවන්ට බොහොම හොඳට කන්ට බොන්න දෙනවා තමන්ට අඩු වුණා. ඒ නිසා ඒ දරුවන්ට බොහොම තමන්ගේ ගෙදරදී හරියට කන්ට බොන්න දෙන්න අර අගෙහිකකම් තියෙනවනම් අර මඟුල් ගෙදරක ගිය වෙලාවේ එහෙම නැත්නම් පින්කම් ගෙදරකට ගිය වෙලාවේ එහෙම නැත්නම් මලගමකට ගිය වෙලාවේ එහිදී අර අඩුපාඩු නැතුව හොඳට තමන්ගේ දරුවන්ට කන්ට බොන්න දෙන්න අම්මා තාත්තා උනන්දු වෙනවා පින්වත්නි අර මව්සිනියස නිසා ඒ වගේම මංගල ගෙදරකට මංගල උත්සවයකට ගිහිල්ලා අම්මා තාත්තා කවදාකවත් අර මංගල කේ එහෙම කන්නේ නෑනේ. මොකද කරන්නේ? දරුවන්ට ගේනවා ඥාතිවරුනේ. දරුවන්ට ගේනවා. සමහරට ඒ අයට කියලා ටිකක් අකුලාගෙන එනවා. එහෙම නැත්නම් Tamanට දෙන එක කන්නේ තුර ගේනවා. මව්පියන් අතින් දෙන කෑම බීම වල මහ පුදුම රසයක් තියෙනවා ඥාතිවරුනේ. තමන්ගේ පුතාලා දුවලා පිට රටවල් වල ආරක්ෂාව ගිහිවල ගිහිල්ලා තරුපහේ හෝටල් වල කාල බීල ඉඳලා ගෙදර ආවත් අම්මා ගෙදරට ආවට පස්සේ ළඟ වාඩි වෙලා බත් ටිකක් කිරිහොදිත් එක්ක ඒ වගේම පොල් සම්බෝලයක් එක්ක අම්මගේ අතින් දෙන බත් ටික පින්වත් මේ අර තරුපහක පහේ හෝටලයක තියෙන කෑම බීම වලට වඩා රසයි. එයි අර අම්මගේ අත දිගේ තාත්තගේ යත දිගේ අර සියලුම පෝෂණ ගුණ අම්මට තාත්තට සෙනෙහසත් එක්ක ලැබෙනවා. ඒ වගේම කොයි වෙලාවෙ වුණත් Tamange දරුවෙක්. දැන් අම්මට හිතමුකෝ අවුරුදු 82යි කියලා. පුතත් දැන් විවාහ වෙලා අවුරුදු 50 ගාණක් වෙන පුතෙක්. දවල් 10ට ගෙදර ආවොත් අම්මා අහන්නේ මොකද්ද? පුතේ උදේ කාලේ කාලේ දාවේ. රෑවෙල හවස 6ට 7ට ගෙදර ආවත්. ඒ වයසක අම්මා අහන්නේ මොකද්ද? මගේ පුතා දවල්ට කෑවද? මගේ දුව දවල්ට කෑවද බීවද කියලා අහන්නේ. තමන්ගේ නෝනාවත් අහන්නේ වෙලා ගිහිල්ලා ගෙදර ආවම මේ දවල්ට කෑවද කියලා. කණ්ඩති පොඩි එකෙක් ඇහුවා ගැන හොයන්න ඕනේ. නමුත් අම්මා තාත්තා කොච්චර වයස්ගත වෙලා දුර්වල වෙලා එක්තෙන් වෙලා හිටියත් තමන්ගේ පුතෙක් දුවෙක් ගෙදරට ආවොත් අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? කාලේ දාවේ පුතේ දෙතේ දීලා දාවේ කියලා. ඒ වගේම අම්මා තාත්තට දරුවන්ට කන්න බොන්න දීලා ඇති වෙන්නේ. දෙවෙනි එක ලෙඩක් දුකක් වුණාම විපතක් වුණාම ළඟින් ඉඳලා ඇත උපස්ථාන කළ අම්මා තාත්තට කවදාකවත් ඇති වෙන්නේ ඥාතිවරුනි. කුඩා දරුවන් රෝගී වූ අවස්ථාවවලදී බලන්න අම්මා තාත්තා කොච්චර කැපවීමක් කරනවද කියලා. දරුවන්ට සෙම් එම්බිරිස්සහම හැදිච්ච වෙලාවට උණ හැදිච්ච වෙලාවට එම් සෙම් චොටු ඒවා පිළිකුල් කරනවා අම්මා තාත්තා. කිසිම පිළිකුලක් නැහැ. දරුවෙක් අසනීපෙන් වමනේ දැම්මොත් අම්මා තාත්තා පිළිකුල් කරන්නේ නැහැ ඥාතිවරුනි. ඔය අසනීපෙන් ඉන්න දරුවෝ අරගෙන බස් වල යනවා වාහන වල යනකොට ඒ අසනීපෙන් ඉන්න ළමයා වමනේ කළා. නමුත් අම්මා තාත්තා කවදාකවත් පිළිකුල් කරන්නේ ළඟ ඉන්න කෙනෙක් පොඩ්ඩක් ගෑවුනොත් එහෙම බලන්න කොච්චර හිත නරක කරගෙන සමහරට කෙනෙහිලි කරනවනේ නේද? විරුද්ධ වෙනවනේ. නමුත් අම්මා තාත්තා එහෙම නෙමෙයි. අර අලුත් ඇඳුමක මංගල ගමනකට යන වෙලාවක වුණත් මඟුල් ගෙදරක යන ඒගොල්ලාවක වුණත් වාහනේදී දරුවා මමනේ කරත් අම්මා කවදාකවත් පිළිකුල් කරන්නේ ඥාතිවරුනි. ඒ ඒ වගේම අර විදිහට මනමූත්‍ර කරත් ඒවා පිරිසිදු කරනවා කිසිම මේ පිළිකුලක් අම්මා තාත්තා දරන්නේ. කුඩා දරුවන් රෝගී අවස්ථාවලදී මව්පියන් එළිවෙන තෙක් නිදි ලබන්නේ නැතුව අර දරුවා නලවමින් ඉන්නවා සමහර විට දරුවන්ගේ මූණට අර අඬන වෙලාවට අර ජීව උෂ්ම පිඳිනින් නේද? Taman සලමින් අතින් අත මාරු කරමින් අම්මා තාත්තා සමහරට එළි වෙනකල් නිදි වරාගෙන දරුවා සමහරට නලවන අවස්ථා තියෙනවා. ඒ වගේම රෝහල් ගත කරන දරුවන් ළඟ නැවති සමහරට අම්මලා තාත්තලා ඉන්න මම දැකලා තියෙනවා මහරගම රෝහලට මාත් යනවා මාසයකට දවසක් විතර ඔය කුංචි දරුවෝ අසනීපෙච්ච ළමයි තියාගෙන අම්මලා සති ගණන් මාස ගණන් සමහරට ඒ රෝහල් රෝහලේ ඉන්නවා කිසිම පහසුවක් නැහැ නිදා ගන්න තැනක් නැහැ වෙලාවට කෑම ටිකක් නැහැ නා ගන්න නැහැ නමුත් ඒ අම්මා කවදාකවත් ඒ දරුවා දාලා යන්නේ පිනාතිවරුනි ඒ වගේම දරුවන්ට සෙත්පතල අසනීප වෙන වෙලාවට බෝධි පූජා දින ගණන් මාස ගණන් බෝධි පූජා කරන අවස්ථා තියෙනවා අසාධ්‍ය රෝගාබාධවලදී ගෙවල් දරවල් ඉඩකඩම් සමහරට විකුණන Taman ඉන්න ඉඩම පවා විකුණල, ගෙදර පවා විකුණල දරුවන් වෙනුවෙන් අර ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙන අම්මලා ඉන්නවා අනාගතය ගැන හිතන්නේ නැතුව. සමාඩ දරුවෙකුට ලෙඩක් දුකක් වුණාම ලේ දරුවට ලේ පරිත්‍යාග කරනවා. එංගේ පටක පරිත්‍යාග කරනවා. වකුගඩු පවා සමහර විට දරුවා බේරා ගන්නට සමහර දෙමව්පියෝ පරිත්‍යාග කරනවා. ওই ත්‍රස්තාක්‍රමන, හතුරු කරදර, හොර හතුරු වදුරු වලදී සමහර දෙමව්පියෝ ප්‍රතිපත්ති වල තියෙනවා දරුවෝ බේරා ගන්න තමන්ගේ ජීවිතේ පූජා කරන අවස්ථා තියෙනවා. සමහර දරුවා වෙනුවෙන් ජීවිතේ පූජා කරන අවස්ථා තියෙනවා. සමහරට ඔය ත්‍රස්ත ආක්‍රමණ වෙලදී සමහරට ළමයා සමහරට පොඩි මේ කවරේක නැත්තම් මේ කඩදාසි බෑග් එක දාලා සීට් එක අස්සේ දාලා අම්මා සමහරට මරණයට මුහුණ දෙන්න අවස්ථා තියෙනවා යාතිවරුනි. අන්තිමට අර දරුවා සමහරට බේරෙනවා. තොර හතුරු ආක්‍රමණ වලදී ගෙවල් වලට සමහර දෙමව්පියෝ දරුවෝ බේරා ගන්න ජීවිතේ පූජා කරනවා. ඒ නිසා ඒ අම්මා තාත්තගේ සෙනෙහස අසීමිතයි. දැන් උනත් ඥාතිවරුනි තමන්ගේ අම්මා නැති වෙලා අවුරුදු 50ක් ගත වුණත් තාත්තා නැති වෙලා අවුරුදු 50ක් ගත වුණත් ලෙඩක් දුකක් හදිසියක් විපත්තියක් වෙනකොට කෑ ගහන්නේ කවුරු කියලාද ජීවත් වෙන්න දරුවා මුණුබුරන්ගේ නම් කියලා කතා කරන්නේ අර මැරිච්ච අම්මා මතක් කරලා බුදු අම්මේ බුදු තාත්තේ කියලා. අර අවුරුදු 10ක් 15කට 20කට ඉස්සර මැරිච්ච අම්මගේ නම මතක් කරනකොට තාත්තගේ මතක් කරන නම මතක් කරනකොට ලැබෙන සැනසීම අර ජීවත් වෙන්න අයගෙන් ලැබෙන්නේ නැහැ ඥාතිවරුනි. ඒ වගේම දරුවන්ගේ දියුණුව දැකීමෙන් අම්මා තාත්තට කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක මම සඳහන් කළානේ මේ ඉස්සර මුදිතා ගුණය කියලා නේද? දියුණුවෙන්ද දියුණුවෙන්ද අම්මා තාත්තා මොකද කියන්නේ? තව තවත් මගේ පුතාට කිරි ඉතිරෙන්නා වගේ ලැබේවා කියලා. ඒ වගේම ඥාතිවරුනි දරුවන්ට ආරක්ෂාව ලබා දීමෙන් දෙමව්පියන්ට කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දරුවෙක් ලැබෙන් දින්න කාලේ අම්මා කොච්චර කැපවීමක් කරනවද ඒ දරුවාට ඒ වැඩෙන කලලේ ආරක්ෂාව සඳහා කෑම බීම වුණත් ගමන් බිමන් වුණත් කොච්චර පරිස්සම් වෙනවද දරුවා ලැබුණට පස්සේ ඒ දරුවා කුඩා කාලේ දරුවා හොඳට ඇස් ඇහැ කන නාසය ඒවා විකෘති වෙන්නේ නැතුව නාසය කන් ඒවා ඇදෙන්න නැතුව ඒවා හොඳට හදලා වඩාලා මා කරන්න අම්මා තාත්තා කොච්චර කැපවීමක් කරනවද ඥාතිවරුනි. ඒ වගේම ඒ මුදිතා ගුණය අම්මා තාත්තා තුල අසීමිතව තියෙනවා. දරුවන්ට උදව් කිරීමෙන් අම්මා තාත්තා නිතරම ලොකු කැපවීමක් කරනවා. අනිත් එක දරුවන්ට ආරක්ෂාව ලබා දීමෙන් අම්මා තාත්තා කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දැන් ඉස්කෝල ළමයි යනකොට අම්මා තාත්තා කොච්චර වේල බලනවද? සමහර ඉස්කෝල ළමයි ඉන්නවා 10 12 අම්මා තාත්තා හොයනවට කැමති නැහැ. ඉස්කෝලේ ඇරිලෙන්ට ප්‍රමාද වුණොත් එහෙම අම්මා ඉස්කෝලේට ගියොත් එහෙම අම්මට දොස් කියනවා. මොකද මම පොඩි එකෙක්ද? මං ටිකක් ප්‍රමාද වුණාම මොකද කියලා. නමුත් මං ආදරෙන් කියනවා දරුවනේ ඔබේ ආරක්ෂාව ඔබේ අම්මා තාත්තා නිතරම හොයලා බලනවා. අම්මා තාත්තා ඔබට වඩා ඔබ ගැන හොයනවා. දැන් අම්මා තාත්තා දන්නා දරුවෙක් ගෙදරින් පිටත් වෙච්ච වෙලාවේ ඉඳලා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකල් ආරක්ෂාව ගැන අම්මන්ට තාත්තට ලොකු වගකීමක් තියෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි මිනිස්සුන්ගේ මනුස්සකම් අඩුයි. අතර මඟදී සමහරට ඉන්න කුඩුකාරයෝ ඉන්නවා. ඒ වගේම නොයෙක් විදිහේ අපරාධකාරයෝ ඉන්නවා. මානසික රෝගීන් ඉන්නවා. දැන් අවුරුදු 15 18 20 අය නෙමෙයි අවුරුදු 5ක 6ක ගෑනු දරුවෙකුට උනත් තනියෙන් පාරේ යන්න බැරි තත්වෙට මිනිස්සුන්ගේ මනුස්සකම අද අඩු වෙලා තියෙනවා. ආනේ සම්මා තාත්තා ඉස්කෝලේ ඇවිල්ලා ප්‍රමාදුනොත් හොයලා බලන එක මගට එන එක. සමහරට පාසලට ගිහිල්ලා මේ ගැන හොයලා බලන එක ගැන ඔබ උරණ වෙන්න එපා. ඔබ නිතරම මහන්සි ගන්න ඕන මේ පුතාලා දුවලා ඉස්කෝලේ යරුණෙන් පස්සේ ප්‍රමාද වෙන්නේ නැතුව ගෙදර එන්න. බස් එකේදී හරියට වෙලාවට බස් එකට එන්න ඕනේ ළමයිත් එක්ක ආරෙමේ නවතින්නේ නැහැ. ඔබ එන්න ප්‍රමාද වුණොත් එක පැයක් ප්‍රමාද වෙනවා කියන්නේ ඔබේ අම්මාගේ හිස ගිනි ගන්නවා තාත්තට ලොකු අපහසුාවක් එනවා ඒ අය කලබල වෙනවා ඒ නිසා පාරේදී බස් එකේදී හම්බෙන කිසි කෙනෙක් එක්ක හිතවත් වෙන්න පාඳුරන්න නැති කෙනෙක් යම් කිසි කෙනෙක් වාහනයක් නවත්තල නගින්න කිව්වට නගින්න පාඳුරන්න නැති කෙනෙක් නම් ඒ වගේම වාහනයකදී තොපි එකක් දුන්නත් අඳුරන්න නැති කෙනෙක් නම් අන්න එපා ළමයි නොඑක් විදිහට මුලා කරන අය ඉන්නවා නොමග යවන ඉන්නවා ඒ අම්මා තාත්තට ලොකු අයිතියක් තියෙනවා තමන්ගේ දරුවන්ට ආරක්ෂාව ලබා දීලා. ඒ වගේම මේ ආරක්ෂාව ලබා දීලා කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දරුවෙක් ලෙඩ වුණාම ලෙඩ සමීප වෙනකල් මාස ගාණක් ඒ අම්මා තාත්තා කැපවිල වැඩ කරනවා. ඒ වගේම ඥාතිවරුනි සමහර පවුල්වල අවාසනාවකට වගේ අංග විකල දරුවෝ උපදින අවස්ථා තියෙනවා. මම අපේ ගම් පළාතෙත් මට අත්දැකීම් තියෙනවා. එක දුප්පත් ගෙදරක දුවලා දෙන්නෙක්ම ඇස් අන්ධ වෙලා. ඒ දරුවන් කුඩා උප්පත්තියෙම අන්ධ වෙලා. ඉතින් අනිත් දරුවා හොඳයි. එක දරුවෙක් විශ්වවිද්‍යාලේ. මම ඒ ගමන කල්පනා කළා මේ විශ්වවිද්‍යාලේ ඉන්න දරුවට උනත් ටිකක් මදි කුංචකමක් ඒ නේද? මේ අන්ධ ළමයි දෙන්න මේ අන්ධ විද්‍යාලයකට අංග විකල දරුවන් ඉන ආයතනයකට බාර දුන්නොත් හොඳයි කියලා මම කතා කළා. මේ දරුවෝ දෙන්න අපි බාර දෙමුද කියලා. අනේ හාමුදුරනේ ඇස් අන්ධ වුණත් ඇස් පෙන්නේ නැතත් අපේ මගේ කුසෙන් මං වදපු ලබාගත් දරුවෝ දෙන්නනේ මේ දෙන්නා මං කාටවත් බාර දෙන්න බෑ. මමත් කැමති නෑ මේ ළමයින්ගේ තාත්තත් කැමති නෑ අපිට පුළුවන් විදිහට මේ දරුවා හදනවා. දරුවෝ දෙන්න හදා ගන්නවා. ආයෙක පවුලක අංග විකල දරුවෙක් ඒ ළමයාට නැගිටින්න බෑ. අත්පා සම්පූර්ණයෙන් අප්‍රාණිකයි. අංග විකලයි. මේ ළමයාට නැගිටින්න බෑ. නැගිටලා අදී තියන්න බෑ. මේ ළමයාගේ ගෙදරදීත් මම දවසක් ඒ දෙමව්පියන්ට පියා මේ බොහොම දුප්පත් පවුලක පොඩි පැල්පතක වාගේ ඉන්නේ. ඉතින් මම ඒ කිව්වා මේ දරුවා අපි නිවාසයකට බාර දෙමුද? අනේ නෑ හාමුදුරනේ. මේ දරුවත් අපේමනේ. මේ දරුවා කොහාටවත් අපි බාර දෙන්නේ නැහැ. මං කැමතිත් නැහැ. මේ ළමයාගේ තාත්තා කැමතිත් නැහැ. අපි ජීවත් වෙන්නකල් පුළුවන් විදිහට අපි සලකනවා. අපි ඒ කටයුතු කරනවා. අන්න ඥාතිවරුනි, Tamange පුතා අංග විකල වුණත්, අන්ධෙක් වුණත්, උප්පත්තිය මොන තත්යකට වුණත්, ඒ දරුවා කාටවත් බාර දෙන්න අම්මා තාත්තා කැමති නැහැ. ඇයි? අසීමිත ආදරයේ සෙනෙහස නිසා. එනිසා ආරක්ෂාව ලබා දීලා කවදාකවත් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ පුතා දුව කසාදි බැන්දෙන් පස්සේ වුණත් එහෙමයි ඥාතිවරුනි අම්මා තාත්තාව විවාහ කරලා දෙන්නේ කැමැත්තෙන් නෙමෙයි අර චාරිත්‍ර අනුව. නමුත් කොච්චර හොඳට තමන්ට වඩා හොඳ ගෙයක් දොරක් තියෙන ගෙදරක කෙනෙකුට විවාහ කරලා දුන්නත් අම්මගේ හිත හරි නෑ තාත්තගේ හිත හරි නෑ ආරක්ෂාව මදි හිතට හොඳ නෑ. අර චාරිත්‍රයක් හැටියට කසාදි බැඳලා දුන්නට අම්මා තාත්තා සෑහෙන දින මාස ගාණක් ලොකු වේදනාවක් විඳිනවා තමන් හදා වදාගත්ත ගෑනු දරුවෙක් විවාහ කරලා ගෙදරින් පිටමං කරාට. අම්මා තාත්තට කවදාකවත් ඇති වෙන්නේ නැති කාරණා හතරක් මම මතක් කළා. මොකද්ද පළවෙනි එක ඥාතිවරණි? රසවත් කෑම බීම කන්න බියන්ද දීලා ඇති වෙන්නේ දෙක ලෙඩක් දුකක් වෙච්ච වෙලාවක ළඟ ඉඳලා උපස්ථාන කරලා ඇති වෙන්නේ තුන්වෙනි එක ආරක්ෂාව ලබා දීලා ඇති වෙන්නේ නෑ. දූරවරුන්ගේ දියුණුව දකලා කවදාකවත් ඇති වෙන්නේ නෑ. ඒ සබුදුරජාණන් වහන්සේ මව්පියන්ට සැලකීම ඉතාම අගේ කොටස දේශනා කළා පින්වත්නි. බුදුහාමුදුරුවෝ තරම් අම්මගේ වටිනාකම අගය කරපු මව්පියන්ට සැලකෙන එකට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙමින් අනු අනුශාසනා කරපු ශාස්ත්‍රයේ ඒ මට්ටමට තවත් ලෝකේ පහළ වෙලා නැහැ. අම්මා තාත්තට සැලකෙන එක මංගල කාරණයක් කියලා ගන්න නම් මොකද්ද සූත්‍රේ මේ ඥාතින් දන්නා හොඟක් ප්‍රසිද්ධ සූත්‍රේ. මහා මංගල සූත්‍රේ. එවැගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිංහලෝවාද සූත්‍රයේදී අම්මා තාත්තා නැගෙනහිර දිගට සමාන කළයි දවස පටන් ගන්නේ නැගෙනහිරෙන් ලැබෙන ආලෝකයෙන් අපි හැමදෙනාගේම ජීවිත පටන් ගන්නේ අම්මා තාත්තගෙන් ලැබෙන පෝෂණයෙන්. ඒ වගේම පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළා මේ ලෝකේ පණ්ඩිත සම්මත ගුණයක් තමා මව්පියන්ට සැලකීම කියන එක. සත්පුරුෂ පඤ්ඤාප්ත පණ්ඩිත පඤ්ඤාප්ත ගුණයක් තමා මව්පියන්ට සැලකීම කියලා. ඒ වගේම පරාභව සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළා යම්කිසි දරුවෙක් පුළුවන්කම තියද්දී අම්මා තාත්තට සලකන්න නැත්නම් පිරිහෙනවා කියලා. ඒ වගේම තවත් සූත්‍රයක සඳහන් වෙනවා Tamanට වත්පොහසත්කම තියද්දී අම්මා තාත්තා දුර්වල අම්මා තාත්තට සලකන්න නැත්නම් රොඩියා කියලා. මොකද්ද සූත්‍රේ ඥාතිවරුනි? වසල සූත්‍රේ. යම්කිසි කෙනෙක් BA ගත්තත් MA ගත්තත් නැති ඇමති කෙනෙක් වුණත් අම්මා තාත්තට සලකන්න නැත්නම් ඒ කවුද? රොඩියෙක් කියලා රොඩි ගුණයක් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රදීපේ අමෞපියන්ගේ වටිනාකම සඳහන් කර තැන් ධර්ම ප්‍රදීපිකාවේ බොහොම ලස්සනට සඳහන් වෙනවා. ඒකක එක තැනක සඳහන් වෙනවා අම්මා තාත්තා දෙන්නා උරහිසේ තියාගෙන අවුරුදු 100ක් වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව අම්මා තාත්තට සලකැවුවත් ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා. තව තැනක සඳහන් වෙනවා මුළු ඉන්දියාවේ මධ්‍ය දේශයේ සොළොස් මහා ජනපද රාජ්‍ය 16 සියලුම වස්තු කණු දෙකකට බෙදලා අම්මා තාත්තට දුන්නත් ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා. තව තැනක සඳහන් වෙනවා පින්වත්නි මේ ලෝකේ මහා පින්කෙත් හතරක් තියෙනවා ඥානවන්ත දරුවන්ට රෑදාවල් පින් ලැබෙන පින්කෙත් හතරක්. කවුද මේ පින්කෙත් හතර? පළවෙනි එක අම්මා, දෙක තාත්තා, තුන්වෙනි එක තථාගත බුදුහාමුදුරුවෝ හතරවෙනි එක මහරහතන් වහන්සේ. බලන්න බුදුහාමුදුරන්ටත් වඩා රහතන් වහන්සේටත් වඩා පළවෙනි තැන දුන්නා අම්මා තාත්තට ලෞකික වශයෙන්. ඇයි? බුදුහාමුදුරන්ටත් වඩා අපි හදන්න වඩන්න මෙතෙන්ට ගේන්න උදව් උනේ කවුද? අපේ අම්මා තාත්තා. එසා බුදුහාමුදුරන්ටත් වඩා සංඝරත්නයටත් වඩා ලෞකික වශයෙන් අම්මා තාත්තට බුදුරජාණන් වහන්සේ මුල් තැන දීලා තියෙනවා ඥාතිවරුනි. එතකොට මව්පියන්ට සැලකෙන එක දරුවන්ගේ යුතුයකමක්. මව්පියන්ට සැලකීම ඉතාම වැදගත් වෙනවා. මුලක් අයගේ අදහසක් තියෙන අපේ පාසල් දරුවන්ගේ මව්පියන්ට සැලකන්න අමාරුයි ඉස්කෝලේ යද්දී කියලා. නෑ ඥාතිවරුනි. අම්මා තාත්තට සැලකන්න හොඳම කාලේ තමයි පාසල් යන කාලය. ඇයි? රස්සාවකට ගියොත් අම්මා තාත්තට සැලකන්න බෑ පිට පළාතකට මාරුවක් ලැබුණොත්. කසාදයක් බැන්දෙන් පස්සේ අම්මා තාත්තට හිතේ හැටිය සලකන්න බෑ වෙන අය කියන දෙත් අහන්න වෙනවා. ඒ අම්මා තාත්තට සලකන්න හොඳම වයස තමා රස්සාවකට යන්න ඉස්සර විවාහයක් වෙන්න ඉස්සර පාසල් යන කාලේ අම්මා තාත්තට සලකන්න මං ක්‍රම පහක් කියලා දෙනවා පාසල් දරුවන්ට මේ අයටත් මම මේක හඳුන්වලා දෙන්න කැමතියි එක සෑම දරුවෙක්ම උදේ ඉස්කෝලේ යනකොට අම්මට තාත්තට වැඳලා යන්න පුරුදු වෙන්න ඕන අම්මා තාත්තගේ යුතුයකම Tamanගේ දරුවන්ට පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ලදරු පාසලේ ඉඳලා ඉස්කෝලේ යවනකොට අම්මට තාත්තට වැඳලා යවන්න පුරුදු කරන්ට ඉස්කෝලේ 12ට 13ට ගිහිල්ලා දඬු දික්ුණෙන් පස්සේ මේවා පුරුදු කරන්න බෑ. පළවෙනි ශ්‍රේණියේ ඉඳලා මේක පුරුදු කරන්න ඕන මේ කතා කරන දේශනය කරන මමත් අම්මා අප්පච්චිට වඳින්න පුරුදුනේ වයස 5ේදී. මං අවුරුදු 19ක් ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා අම්මා අප්පච්චිට වැඳලා ගියේ. අවුරුදු 41ක් මං රාජකාරී කළා ඒත් අම්මට අප්පච්චිට වැඳලා යන්න මං පුරුදු නැ ඥාතිවරුනි මහණෙනි ඉස්සරෙම. නිසා අම්මා තාත්තට සැලකෙන පළවෙනි එක තමයි උදේට වැඳලා යන එක. දෙවෙනි එක කීකරු වෙන එක කියන දේ අහන එක. දෙවට දරුවෝ අම්මා තාත්තට කීකරු වෙන්න ඕනේ කියන දේ අහන්න ඕනේ. තුන්වෙනි එක අම්මා තාත්තගේ වැඩට උදව් කරන්න ඕනේ. ගෙදර අතු ගානයකට නේද? ඒ අම්මට එහුම් පියුම් කරන එකට ඒවට උදව් උපකාර කරනකොට අම්මට තාත්තට උදව් කරන්නත් ලැබෙනවා Tamante ඒවා පුරුදු වෙන්නත් ලැබෙනවා ඥාතිවරුනි. හතර අම්මා තාත්තා සතුටු වෙන්න හුදට මහන්සියෙන් ඉගෙන ගන්න ඕනේ හැම විෂයකින්ම ලකුණු 70ක් 80කට වඩා. පස්වෙනි එක ඉස්කෝලේ ගියත් ටියුෂන් පන්තියේ ගියත් විශ්වවිද්‍යාලයට ගියත් කොහෙ ගියත් අම්මට තාත්තට නරක ආරංචි ලැබෙන්න නැතුව හොඳ ආරංචි ලැබෙන්න වැඩ කරන්න ඕන. මේ ළමයින්ට විතරක් නෙවෙයි ඥාතිවරුනි තරුණයායටත් මම මතක් කරනවා අම්මා තාත්තගේ වටිනාකම තේරෙන්න ඕන හුඟක් තරුණ අයට අම්මගේ වටිනාකම තේරෙන්නේ අම්මා මැරුණෙන් පස්සේ තාත්තගේ වටිනාකම තේරෙන්නේ තාත්තා මැරුණෙන් පස්සේ. ඒ විදිහේ අයට බුදුහාමුදුරුවෝ දුන්න නම තමයි මොකද්ද? වසලයා කියලා. ඒසා වසල දරුවෝ වෙන්න එපා. ජීවිතේ පිරිහිච්ච කාල කන්නේ දරුවෝ වෙන්න එපා. අම්මා තාත්තගේ වටිනාකම හොඳට තේරුම් අරගෙන මේ පුතාලා දුවලා හැමදෙනාම පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 13 වසර දක්වා හැම පන්තියක ළමයි අර මං කිව්ව විදිහට අම්මා තාත්තට ඒ ළමා වයසේදී පාසල් වයසේදී සලකන්න ඕනේ. ඉන්පස්සේ විශ්වවිද්‍යාලයට ගියත් රැකියාවට ගියත් අම්මා තාත්තට කීකරු වෙන්න ඕනේ. ඇයි? අම්මා තාත්තා ඔබට වඩා දෙගුණයක් තුන්ගුණයක් වයසින් වැඩි කෙනෙක් මතක තියන්න ඕනේ. ඒ සෞර BA ගත්තත් MA ගත්තත් ඔබ රැකියාවක් කළත් ඔබ කසාදි වැන්දත් ඔබට වඩා අම්මා තාත්තා ගම ගැන මිනිස්සු ගැන මිනිසුන්ගේ කට්ටකම් කෛරාටිකකම් ගැන තරුණයන් නොමග යන අවස්ථා ගැන අම්මා තාත්තට විශේෂ දැනුමක් තියෙනවා හොඳට කීකරු වෙන්න ඕන. ජීවිතය පිළිබඳ අලුතෙන් යමක් පටන් ගන්නකොට, Taman සතු දේපලක් විකුණනකොට, අලුතෙන් දේපලක් මිලට ගන්නකොට, ජීවිතය පිළිබඳ වැදගත් තීරණයක් ගන්නකොට, කවදා හරි විවාහය වාගේ වැදගත් තීරණයක් ගන්නකොට අම්මා තාත්තට කීකරු වෙන්න ඕනේ. දරුවන් පිළිබඳ අම්මා තාත්තට ලොකුම වේදනාවක් වෙන්නේ ඇස් දෙක වගේ හදාගෙන පැලයක් වගේ වඩාගෙන වවාගෙන හදාගත්ත පුතා දුව අම්මට තාත්තගේ අදහස් වලට පයින් ගහලා හිතුවක්කාර විවාහයක් වෙනවනම් ඒ වෙලාවේ අම්මට ඇතිවෙන වේදනාව තාත්තට ඇතිවෙන වේදනාව වචනෙන් කියන්න බෑ අම්මා මරා ගන්න දරුවෝ ඉන්නවා හිතුවක්කාර විවාහ වෙලා තාත්තා මරා ගන්න දරුවෝ ඉන්නවා හිතුවක්කාර විවාහ වෙලා එනිසා මම පුතාලට දුවලට ආදරෙන් කියනවා පාරේදී බස් එකේදී ඉස්කෝලේදී විශ්වවිද්‍යාලයේදී කාර්යාලයේදී හම්බෙන ගෑනු ළමයාට පිරිමි ළමයාට වඩා ඔබේ අම්මා තාත්තා ඔබට සතර බ්‍රහ්ම විහරණයෙන් ඔබ හදලා කියනවා. ඒස අම්මා තාත්තගේ ආදරේ පාවා දීලා වෙනත් අයගේ ආදරයට ඔබ යට වෙන්න එපා. කවදා නමුත් විවාහ වෙනවා නම් අම්මා තාත්තගේ ආශිර්වාදය ඇතුව විවාහ වෙන්න ඕන. ඒ වගේම අම්මා තාත්තට සතුටු වෙන්න දියුණු වෙන්න ඕන. හොඳට තමන්ගේ ගෙදරට තව කාමර දෙකක් හදාගන්න. ඉඩම කඩම හොඳට වවා ගන්න. සල්ලි තියෙනවා නම් පර්චේස් පහක් ගන්න. අම්මා තාත්තා මැරුණෙන් පස්සේ රජ වුණත් සතුටු වෙන අය නෑ. අම්මා තාත්තා ජීවත් වෙද්දී පුළුවන් නම් වාහනයක් ගන්න. අම්මා තාත්තත් එක්ක වන්දනා ගමනක් යන්න. ලෙඩක් දුකක් වුණාම රෝහලට යන්න. ඒසා ඊගෙන මනස වෙන්න ඕන. අම්මා තාත්තට ණය නිදහස් වෙන ක්‍රමයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා මොකද්ද? අම්මට තාත්තට පින් දහම් කරන්න උදව් කරන්න ඕන. හොඳට පස්පවෙන් වළක්වා ගන්න ඕන අම්මා තාත්තා. ඒක මොන නොයේ හේතුන් නිසා පොඩ්ඩක්වත් දේශාරේ වාගේ දෙයකට ඇබ්බැහි වෙච්ච අම්පාත් එක්ක ඉන්නවනම් ඒකෙන් වළක්වා ගන්න ඕන. ඒ වගේම අම්මා තාත්තට හොඳට පවුකම් වලින් වළක්වාගෙන පස්පරින් වළක්වා ගන්න ඕන. අම්මා තාත්තා පොයේට සිල් සමාදන් කරවන්න ඕන. ඒ වගේම පිනක් දහමක් කරනකොට අම්මා තාත්තා සම්බන්ධ කරගන්න ඕන. අම්මා සිල් තාත්තා සිල් ගන්න සලස්සන්න ඕන. මැරෙන්න ඉස්සර අම්මා තාත්තා භාවනා මධ්‍යස්ථානයකට යවල දවස් දෙකක් තුනක්වත් භාවනා කරවන්න ඕනේ. ඒ වගේම මුදල් තියෙනවා නම් සහෝදරයෝ නෑදෑයෝ ටික එකතු වෙලා අම්මා තාත්තා දමදිව වන්දනාවේ යවන්න ඕන. ඒ වගේම අම්මට තාත්තට පින් දහම් කරගෙන ඒ වගේම ජීවිතේ ආලෝකපත් කරන්න උදව් කරන්න ඕන. මොකද මේ පින් දහම් වල අංශ තුනක් තියෙනවා. පස්පව් වලින් වළක්වා ගන්නට පොයට අට සිල් ගන්න උනන්දු කරවන්න. පින් දහම් කරන්න අප හිත දෙන්න. අම්මා තාත්තා මැරුණෙන් පස්සේ හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ පින්කම් කරන එකත් අපේ චාරිත්‍රයක් බුදුහාමුදුර අනුමත කළා. ඒ පින් අම්මට තාත්තට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ සමම ආරාධනා කරනවා මේ අහන මගේ ඥාතීන්ට අම්මා තාත්තා මැරුණෙන් පස්සේ පින්කම් කරන්න කල් දාන්න නැතුව අම්මා තාත්තා ජීවත් විද්‍ය අවුරුද්දකට සැරයක් දෙන්නවෙන් මේ ජීව දාන පින්කමක් කරන්න කියලා. අම්මාගේ මනගම නිසා තුන් මාසේ අවුරුද්දේ පින්කම කරන හැම වෙලාවකම තාත්තගේ ජීවදාන පින්කමක් ජීවත් වෙන්න එකට සම්බන්ධ කරගන්න කියලා. එතකොට දෙමව්පියන්ට සැලකීමේ ඒ ආශිර්වාදේ ඥාතිවරුනි ඊටම වැදගත් වෙනවා. ඒ ඒ අනුව මේ දේශනේ අහන බෞද්ධ, කිතුණු, ඉස්ලාම්, Hindu මාගේ සියලුම ඥාතීන් ඔබේ බ්‍රහ්ම පූර්ව දේව ආවනීය ඒ මෞපියන්ට හොඳට සැලකන්නේ ජීවත් වෙද්දී හොඳට සලකන්න ඔබට කවදාකවත් වරදින්නේ අම්මා තාත්තගේ හිත දිනාගෙන අම්මා තාත්තගේ ආශිර්වාද වෙන විදිහට කටයුතු කරන දරුවන්ට කවදාකවත් වරදින්නේ සමාජයෙමුත් ගෞරවය ලැබෙනවා සත්පුරුෂයන්ගෙනුත් පිළිගැනීම ලැබෙනවා ආයතනවල ජයග්‍රහණ ලැබෙනවා අනතුරු නොයෙක් විදිහේ කරදර වලිමුත් ඒ අය බේරෙනවා දෙවියන්ගෙත් ආශිර්වාද ලැබෙනවා මරණය මොහොතක් හොඳ වෙනවා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා ඔබ සෑම දිනාටම තිරුවන් සරණයි ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸ත්වං සදාති හොඳයි ඥාතිවරුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පිරිසක් ඉන්නවා. මම මේ පිරිස දැන් මේ අවස්ථාවේ සඳහන් කරලා ඒ අයට පුණ්‍යානුමෝදනාව කරන්න බලාපොරොත්තු වෙනවා. දෙයෝ විට ඉහළ තල්දුව විදුහලේ විදුහල් පැති ලෙස සේවය කළ මේට වසර දෙකකට පෙර පරලෝසපත් මල් වරුසාවේ ඩී.ජී. ප්‍රේමතිලක මහතාටත් පරණාතල අල්ගම විසු මේට දෙමසකට පෙර අභාව ප්‍රාප්ත වූ රත්නායකගේ ගුණවර්ධන මහතාටත් පින් පැමිණීමේ දායකත්වයේ දරන්නේ අයිරාංගනී රත්නායක ප්‍රවීණා පූර්ණිකා යන දූ දරුවන් ඇතුළු ඥාති පිරිස. එවැගේම මාතර කුමාරතුංග මාවතේ පදිංචිව සිට පරලෝ සැපත් ප්‍රීතිේවා ලක්තිලක මහත්මියටත් ඩී.එන්. ලක්තිලක මහතාටත් ඇතුළු පරලෝසෙපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ දායකත්වයේ දරන්නේ ශාලෙනී එරන්දති දියණිය ඇතුළු ඥාති කිරිස. පිටකොට්ටේ පදිංචිව සිට පරලෝසෙපත් වෛද්‍යාචාර්ය ඩී.ඊ. පෙරේරා මහතාට සිසිලියානා සිගේරා මහත්මියට රංජිත් රාමනායක හා උපාලි සේනාරත්න යන මහතුන්ට පින් පැමිණීමේ දායකත්වයේ දරන්නේ වෛද්‍යාචාර්ය දී චන්ද්‍රා කුලපාලි ඇතුළු පවුලේ ඥාති කිරිස. එවැගේම ඥාතීන් අලව්වේ ගලතරය කාන්ති නිවසේ විසු පී ඩිංගිරි අප්පාමි පියාණන් ඒ කියන්නේ විදානේ මහතාට හා දයාකාන්ති දියණියන අයට පින් පිනිස නිකවැරටිය එලගම් මිල්ලව දීයම් ටිකිරිබණ්ඩා පියාණන්ට නිරෝගී සුව පතා ජීයම් හාමිනෝන දීයම් කුමාරිහාමි මේනිවරුන් හා මුණසිරි අනුලා සසිකා ආනන්ද නිශාන්ත චන්ද්‍රිකා ඇතුළු දූදරු දූ පුතුන් විසින් මේ දාන දේශනාවට දායකත්වයේ දරනවා ඒ වගේම මල්වානේ වල්ගම අංක 322 නිවසේ පදිංචිව සිට පරලෝ සැපත් ඒ.එම්.ඒ. රොමියන් සිඤ්ඤෝ අලගියවන්න මහතාටත් මාස 9කට පමණ පෙර භාව ප්‍රාප්ත පාඨශාලාචාර්ය ඩී.පී. සේනාරත්න මහත්මියට හා ක්‍රියාන්විතයේදී පරලෝ සැපත් කැප්ටන් ඉන්දික පුෂ්පකුමාර කටුගම්පොළ මහතා ඇතුළු මිය පරලෝ සැපත් ඥාති සැමට පින් දීමේ දායකත්වයේ දරන්නේ BA D බාලසූරිය ඇතුළු දූ දරු පිරිස. හොඳයි ඥාතිවරුනි මේ දායකත්වයේ දරන ඒ පින්වතුන් ඒ කණ්ඩායම් පහම බලාපොරොත්තු වෙන විදිහට ඒ පරලෝසපත් හැම දිනාටම ධර්ම ශ්‍රවණයට සහභාගී වුණ ශ්‍රී ලංකා වාසී බෞද්ධ කිතුණු ඉස්ලාම් හින්දු සියලුම මගේ ඥාතීන්ගේ සදාදර මව්පියන්ට මව්පිය පූජාවක් වේවා සනසීම ලැබේවා ඒ නම් සඳහන් කර ඒ පරලෝසපත් ඥාතීන් ඇතුළු ඒ සියලුම දෙනාගේ ඥාතීන්ට පරලෝසපත් ඥාතීන්ට ඥාති පූජාවක් වේවා ගුරුවරුන්ට හා මහා සංඝරත්නයට ගුරු පූජාවක් වේවා ආරක්ෂක දෙවියන්ට දේව පූජාවක් වේවා තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් මේ දායකත්වයේ දරූ කණ්ඩායම් පහේ සියලුම ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ලක්ෂ සංඛ්‍යාත ඔබ හැම දෙනාගේ ජීවිත ධර්මයෙන් ආලෝකවත් වේවා මෙලව සැනසෙල්ල පරලොව සැනසෙල්ල කවදා හෝ ආර්ය මාර්ගයේ සම්පූර්ණ කරගෙන 100ට 100ක් හිත හදාගෙන අමා මහ නිවනින් පරම සැනසෙල්ල පිණිස අපේ බෞද්ධ ඥාතීන්ට ඉඩකඩ ලැබේවා බෞද්ධ නොවන ඥාතීන්ට ස්වර්ග පරායනම තමන්ගේ ජීවිත ආලෝකවත් වේවා කියලා මං සිත පතනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොළඹ හත විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමාත්‍යප මහ සභාවේ සභාපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍යපාද හාරිස් පත්‍රී ආර්ය වංශාලංකාර ස්වාමීන් වහන්සේ